මේ පොතවලට ටිකක් අරගෙන දෙන්නලා බුදුදහම මහත්සේ වික්ෂුපේසමින් ඇසුවා මේ නියපොත්වල තියෙන පස් ටික වැඩිද එහෙම නැත්නම් පොළවේ පස්ද වැඩිද කියලා. පොළවේ පස් ප්‍රමාණය නියපොත්වල තියෙන පස් ප්‍රමාණය සංසන්දනය කරන්නට බැරි තරම් අතිශාම නියපොත්වල තියෙන පස් ප්‍රමාණය තාම සුළු එකක්. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මෙන්න මේ නියපොත්වලට මම ගත්ත පස් ටික යන්සේ ඉතා ටිකක් පුඩාවනවා දැන් ඒ වගේම මේ මනුස්ස ලෝකයෙන් මිනිස්සු මැරුණාට පසුව නැවත සුගතිගාමී වන්නේ ඉතාම සුළු දෙනෙක් පමණයි. මේ මහා පුත්‍රයේ පස් ප්‍රමාණය යන්තාක් වැඩිද අන්න ඒ වගේම මරණාට පස්සේ මේ මනුස්ස ලෝකයේ සත්‍යෝ නැවත දුකතිගාමී වන ප්‍රමාණය අතිවිශාලයි කියලා හිම ප්‍රකාශ කළා. මේදී මේ බුදුරජාණන් වහන්සේ අතිශෝක්තියක් දක්වලා පොබය ගන්නලා නැති දෙයක් ඇති වශයෙන් පෙන්වන්න කරන්නට කියපු කතාවක් නෙවෙයි සත්‍ය වශයෙන්ම සිදුවන කතාවක් ඒ ප්‍රකාශ කරේ. මනුස්ස ලෝකයෙන් මරණාට පස්සේ නැවත සුභතිය උපදින ප්‍රමාණය අර නියපොත්තුන්ට පස්තික වෙන ඉතා සුළුකේ සත්පමණ මරණක් කියන කතාව. ඒ වගේම මනුෂ්‍ය ලෝකෙ මේ ගියාට පස්සේ දුගතිගාමී වෙනවා වෙන ප්‍රමාණය පොළවේ පස්තන අතිවිශාල වෙනවා කියන කතාව සමහරවිට පිළිගන්න බැරි තරමටම පිළිගන්නේ නැති තරමටම ඒක අමාරු කතාවක්. ඒ කියන්නේ පිළිගන්නට බැරි තරම්ම අපහසු දෙයක් කියලා හිතන්නේ. නමුත් සත්‍යය ඒකයි. හේතුව මේ මරණ මොහොතේදී සිත සකසා ගන්නට දන්නේ නැතිකම නිසා තමයි ඒ தත්ත්වය උද්ගත කරන්නේ. ඒක නිසා මරණයට පස්සන විට සිත සිත සකසා ගැනීමට පුරුදු පුහුණු වී තිබීම ඉතාමත්ම අවශ්‍ය කාරණාවක්. දැන් මේ නිය පොත්වලට ගත්ත පස්තික වැනි සුළු පිරිසක් මනුස්ස ලෝකයෙන් නැරුණාට පස්ව නැවත මනුස්සයන් වෙනවායි කියලා කියන කතාව ඇත්තනම් මේ මනුස්ස ලෝකයේ ඇයි මේ ජනගහනය වැඩි වන්නේ කියලා කෙනෙකුට ප්‍රශ්නයක් නගන්නට පුළුවන්. මේකේ තේතුරු වශයෙන් මේක අනිත් පැත්ත කතා කරොත් ඒකට පිළිතුර නිකම්ම ලැබෙනවා. ඒ මනුස්ස ලෝකයේ මිනිස්සු මරුණාට පස්ව ඒ අය නැවත මනුස්ස ලෝකෙට ඉපදෙනවා නම් මේ මනුස්ස ලෝකේ ජනගහනය කවදාවත් වැඩි වෙන්නේ නැද්ද? ජනේ ගානම පාටෙන්න තෝරන. මේ ලෝකේ අපේ විශාලයි, විශ්ව විශාල එකක්. අපි මේ දිදී ඉන්න මැඩියන්සේ, දිදී ඉන්න මැඩියෙක් දිදී පඩවකට ප්‍රමාණයෙන් පමණයි දන්නේ. ඉන්නා දන්නට දැනගන්න හැකියාවක් නෑ. මේ ලෝකේ අපි මනුෂ්‍ය ලෝකේ ඉන්නකොට අර දිදී ඉන්න මැඩියන් වගේ අපි දන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි. මේ විශ්වය පිළිබඳව. මේ විශ්වයේ විශාල ලෝකවල තියෙන, ඒ විශ්වයේ දෙන සත්ත්වවල තියෙන ඒවා විවිධ සත්‍යයන් සිටිනවා. ඉතින් මේ විවිධ සත්‍යයන් නියන මේ යන විට මනුෂ්‍ය මනුස්ස ලෝකෙටත් එන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එක දවසකට මනුස්ස ලෝකේ පමණක් මැරෙන තිරිසන් සත ගත්තයන්ගේ ප්‍රමාණය ගත්තොත් කොච්චරනම් ප්‍රමාණයක් කියලා මේ ඇයි හිතන්න පුළුවන්. හිතන්නටත් බැරි තරම් ගණනකින් කියන්නටත් බැරි තරම් සත්ත්ව ප්‍රමාණයක් තිරිසන් සතුන් පමණක් මැරෙනවා. මාළුවන් කොච්චර මරනවද? කුකුලන් නිලුවන් වැනි සත්ත්ව කොච්චර හරකුන් වැනි බැලුවන් වැනි සත්ත්ව කොච්චර මරනවද? ඒක මොනක් නෙවෙයි මේ තිරිසන් සත ගත්ත සත්ත්ව තවත් තිරිසන් ගත්තේ කල්ලාගෙන කා කාලා තමයි ජීවත් වෙන්නේ බොහෝ වෙලෙ. ඉතින් එක දවසකට තෙසන් මැරෙන තෙසන්ගත සත්‍යයන්ගේ ප්‍රමාණය මෙතකයි කියලා සීමා කරන්නට බෑ. ඒ වගේම තමයි අමනුෂ්‍ය ලෝකයේ ඉන්න අමනුෂ්‍යන්ගේ ප්‍රමාණය. ඒ විශේෂයෙන්ම ප්‍රේතය වැනි ලෝකවල මේ මිනිස්සු අපි මිනිස්සු ලෝකෙමයි සිටින්නේ. නමුත් මිනිස්යන්ට වඩා සිය දහස් ගණන් දස දහස් ගණන් මේ අමනුෂ්‍ය කොටස සිටින මිනිස්සු ලෝකෙ. ඒ වගේමයි අනිත් ලෝකවලත් විවිධ සත්ත්ව සිටින ඒ ලෝකවලින් මේ ගියාට පස්සේ සමහරට මේ ලෝකවලට එනවා සත්ත්ව එතකොට මේ මනුස්ස ජනගහනය වැඩි වීම සාමාන්‍ය සිදුවන්නට පුළුවන් කාරණාවක්. ඉතින් මනුස්සය මරණයට පස්සේ මනුස්සය වෙලා උපදිනවා නම් මේ ජනගහනය කවදාවත් වැඩි වන්නට බෑ මේ තරම් වේගින්. නිසාම සුළු ප්‍රමාණකින් තමයි ඒ උච්චාවචනයට බඳුන් වන්නට බෑ. ඒ එකම මට්ටම හොවාගේ පවතින ධර්මයක් වෙනවා. මේකෙත් මේ හැටේරුම තේරුවනවා. මේ බුදුරජාණන් වහන්සේ බොරුවක් නෙවෙයි කියලා කියන්නේ සත්‍යව කතාවක් කියලා. එතකොට ඒක නිසා මරණ මොහොතේදී සිත සකසා ගැනීම ඉතාමත්ම අවශ්‍ය කාරණාවක්. මරණ මොහොතේදී නැවත ඉපදීම සිදුවන්නේ කොහොමද කියන කරුණ මේ සම්බන්ධයෙන් තේරුම් ගත යුතු ධර්ම කාරණාවක්. ඒ කියන්නේ මරණ මොහොතේදී එනවා කර්ම න්යාමයක් වැඩ කරනවා. මේ න්යාම කියන්නේ ඒක ඒ ආකාරයෙන්ම සිදුවෙනවා කියන කතාවයි. ඔය යුක්ත න්යාම, බීජ න්යාම, ධම්ම න්යාම, කර්ම න්යාම ආදී වශයෙන් න්යාම ධර්ම තියෙනවා. දැන් අපි හිතමු ගහක මලක් පිපෙනවා නම් ඒ මල සිටින කාලේ ඒ කස්වල මල් සිටින පළ හට ගන්න කාලේ එකම කාලේ ප්‍රධාන වශයෙන් අපින රඹුතංශ රඹුනම් හට ගන්න කාලයක් තියෙන එක පොතේ කොයි ලංකාවේ කොයි ගහක තිබුණත් කොතන තිබුණා රඹුතංගා ඒ ගෙඩි එන කාලෙට පමණයි ගෙඩි එන්නේ අනිත් කාලෙට අවාරෙට එන්නේ ඒ වගේ එක බීජ නියාමයක් ඒක හැටි එමය දැන් මේ ඉස්සරහා බලවත් තියෙනවා ඒක කොළ වැටෙනවා පෙබරවාරි වෙනි මාසවල අගෝස්තු වෙනි මාසවල ඒ මාසවල ලංකාවේ කොහේ රඹුතංග තිබුණත් ඔක්කොම කොළ වැටෙනවා ඒක බීජ නියාමයක් ඒ වගේම විස්තුන්ගේ නියාමයක් තියෙනවා ධම්මතාවල න්යාමයක් තියෙනවා. ඒක වෙනස් කරන්නට කාටවත් හැකියාවක් නැහැ. ඒ වගේම තමයි මේ කර්ම න්යාමයක් තියෙනවා. ඒ කර්ම න්යාමය වෙනස් වන්නේ නැති බව වෙනස් කළ නොහැකි බව දක්වා තිබෙනවා පොත්පත්වල. එතකොට ඒ කර්ම න්යාමයට අනුව මරණ මොහොතේදී කර්ම ඉදිරිපත් වන ආකාරයක් තිබෙනවා. කර්ම වේදාකාරයෙන් බෙදා අපිට විස්තර කරන්නට පුළුවන්. මේ විස්තර අතරින් මේ මරණ මොහොතේදී කර්මේ ආකාරය තමයි මේ පොත්පත්වල විශේෂයෙන්ම දක්වා තියෙනවා ගරුක ආසන්න ආචින්න කටත්තා කියලා කර්මය හතර කොටසකට බෙදලා මරණ මොහොතේදී කර්ම වෙන ආකාරයෙන් දක්වන්නේ. ගරුක කර්ම කියන්නේ ඉතා ප්‍රබල වූ කර්ම. දැන් අකුසල පැත්තෙන් කියනවා නම් පංචානන්තරේ පාප කර්ම වැනි දේවල්. කුසල පැත්තෙන් කතා කරනවා නම් ධ්‍යාන මාර්ගඵල වැනි සත්‍යයන්. මේවා ඉතා ප්‍රබල වූ ගරුක කර්ම. මේ කරුක කර්මයක් යම්කිසි කෙනෙක් කරලා තියෙනවා නම් මරණ මොහොතේ අනිවාර්යයෙන්ම ඒ කර්මයම ඉදිරියට එන්නේ. ඒ කර්මයෙන්ම නැවතන පොපදින්. ඒකේ දෙකක් නෑ. එතකොට බොහෝ දෙනෙකුට එතකොට මේ ලෝකේ සත්‍යන්ට ගරුක කර්ම නැහැ. ඒ කියන්නේ පංචානන්තර කර්ම අපසුන පැත්තෙන් කරලා නැහැ. ඊටාම කලාතුරකින් එහෙම කෙනෙක් කරලා ඉන්නේ. ඒ වගේම ධ්‍යාන කියන අය මේ ලෝකේ ඊටාමත්ම ලැබෙතල වශයෙන් දක්න ලැබෙන මාර්ගඵල ආදී ලැබපොයත් ඊටාමත්ම දුර්ලභයි. එතකොට වැඩි පිරිසකට බහුත් බහුතර සත්ව කොටාසයකට මේ ගරුක කර්ම එන්නට හැකියාවක් නැහැ මරණ මොහොතේ. එතකොට ඒ ගැන අපි සලකන් සැලකිල්ලක් දැක්කෙන කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ. හැකිනම් හොඳ පැත්තේ ගරුක කර්මයක් කරගන්න ඝන ඉන්න එක ඉතාම හොඳයි. ධ්‍යානයක් උපදවාගෙන ධ්‍යානය මරණ මොහොත දක්වා උපරිහිලා පත්තාගෙන යන්නත් පුළුවන් නම් ඒක ගරුක කර්මයක්. එතකොට එහෙම වුණොත් මේ ධ්‍යානසිත මරණ මොහොතේදී ජීවත් වෙයි. ඒ ධ්‍යානසිත නම් බ්‍රහ්ම ලෝකයක උපදී. ඒ ධ්‍යානයට අනුව ඒ භක්ම ලෝක නිර්ණය වන්නේ. එතකොට මාර්ගඵලයක් ලැබලා තියෙනවා නම් එතෙන් දිනම් කිසිම සැකයක් නැහැ. සුබෝධ තියෙන ආත්මිල්ල සුබදාමී වෙනවා යටත් වෙන්න සෝවාන්වත් වෙලා තියෙනවා. ඒ නිසා ගරුක කර්මයක් වශයෙන් කුසල කර්ම ගරුක ගරුක කුසල කර්මයක් වශයෙන් සමාන්ගේ සිට සිට සිල්ල ගරුක කුසල කර්මයක් ඇති කරගෙන තියෙනවා නම් ඒක ඉතාමත්ම සුදුසුයි. එහෙම කරගන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම හොඳයි. කුසල පැත්තෙන් ධ්‍යාන සිතක් හෝ මාර්ගඵලයක් හෝ ලබන්න පුළුවන් නම් ඒ සඳහා උත්සුකව කටයුතු කරනවා කරනවා නම් ඒක සාමාන්‍ය මාර්ගය. නමුත් මේක හැමදෙනාටම කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. හැමදෙනාම භාවනා කළාට ධ්‍යාන ලැබෙන්නේ නැහැ. හැමදෙනාම භාවනා කළාට මාර්ගඵල ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ සෝවාන් වූ කිසිම කෙනෙකුට දුගතියෙන් බැලවිලා සිටිනවායි කියලා සහතිකයක් දෙන්නට කාටවත් හැකියාවක් නැහැ. නියත ගති පරායන කියලා කියන සෝවාන් උච්චේතනයට සුභතියක නියත වශයෙන්ම උපදිනවා සෝවාන් උපෙනා. ඒ හැර වෙන කිසිම කෙනෙකුට කවදාවත් කියන්නට බෑ මේ තැනින් දසුව සුභතියක උපදින Saturday night බුදුරජාණන් වහන්සේ දවසක් ප්‍රශ්නයක් කරලා බුදුරජාණන් වහන්සේගෙන් මේ මුළු ජීවිත කාලය පුරාම කුසල්ම කර කර ඉන්න පුද්ගලයන් මරුණට පස්සේ සුභතිය උබතිනවයි කියලා ඔබ වහන්සේ ප්‍රකාශ කරනවාද? නෑ නෑ මම එහෙම ප්‍රකාශ කරන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ පිළිතුර. ඊළඟට අහනවා මම ජීවිතේ පුරාම අකුසල කර්මම කර කර සිටින පුද්ගලයන් මරුණට පස්සේ දුගතියක උපදිනවා කියලා කියනවා. නෑ මම ඒක එහෙම කියන්නේත් නෑ. මොකද ඒ අපි මුළු ජීවිත කාලය පුරා තියෙන කුසල කරන ලද කර්ම වලට අනුරූපව නෙවෙයි බොහෝ විට නැවත ඉපදීම සිදුවන්නේ මරණ මොහොතේදී ආසන්න වශයෙන් නැතුව කර්මයට අනුරූපව. එතකොට ඒ ආසන්න කර්මය තමයි තාමත් මාවස්සේ වන්නේ. මරණයේදී යහපත් දන්දනේ සකසාගත යුතු වන්නේ ආසන්න කර්මය. එතකොට ඒ කර්ම න්‍යාමේ ගරුක කර්ම බොහෝ සත්‍යයන්ට නැහැ. ගරුක කර්ම නැත්තම් එන කර්ම තමයි ආසන්න කර්ම කියන්නේ. සරුක ආසන්න ආචින්න කටත්තා කියලා මේ කර්ම වර්ග හතර කියන්නේ. ආසන්න කර්ම කියන්නේ මැරෙන්න ඕන්න මෙන්න කියන වෙලාවේදී යමක් සිත සිතා සිටියනම් යමක් කියමින් සිටියනම් යමක් කරමින් සිටියනම් අන්න ඒ දේ තමයි ආසන්න කර්ම කියන්නේ. සරුක ආසන්න ආචින්න කියන්නේ මුළු ජීවිත කාලය පුරා කරලා පළ පුරුදු වශයෙන් කරලා කරලා පුරුද්දක් වශයෙන් තියෙන කර්මත් ආචින්න කර්මයක් වශයෙන් ඉන්නට පුළුවන්. එහෙම නැත්නම් කටත්තා කියන්නේ මේ ජීවිතේ සමහර එකවරක් දෙවරක් කරපු කර්මයක්. නැත්නම් සංස්කෘත භවය මේකදී කරපු කර්මයක් ඉදිරිපත් කරන්නටත් පුළුවන් මේක තමයි කර්ම නියමය. ඒක නිසා මේ ආසන්න කර්මය හොඳට පවත්වාගෙන යන්නට ආසන්න කර්මය හොඳ එකක් කර ගැනීමට ජීවිතයේ මරණ මොහොතේ නෙවෙයි ඊට ඉස්සෙල්ලා පුරුදු භූමිය වෙලා තියෙන්න ඕන. එතකොට තමයි මරණ මොහොතේදී ඒක කරන්නට පුළුවන් වන්නේ. පරිභාවිතාවකින් පුරුදු භූමිය කිරීමකින් තොරව ඒක මරණ මොහොතේදී කරන්නට යෑම අවදානම් සාගත තත්ත්වයක්. එතකොට මේ ගරුකාසන්න ආචින්න කටත්තා කියන කර්ම වර්ග හතර මරණ මොහොත මොහොතේදී ඉදිපත්නා කර්ම නියාමයක් වශයෙන් ප්‍රකාශ කරලා තිබුණද පොත්පත්වල ඇත්ත වශයෙන්ම මරණ මොහොතේදී නැවත ඉදීම සිදුවන්නේ ආසන්න කර්මයෙන් පමණයි. ඒ කියන්නේ දැන් අපි තුන් ගරුක කන්නයක් යම් කිසි කෙනෙක් කරලා තියෙනවා කියලා. අපසල් හරි කොසල්ලානේ. මේක මරණ මොහොතේ දීපත් වෙනකොට ඒක මරණ මොහොතේ සිදුව කන්නේ. මරෙන්ට ඔන්න මෙන්න අවස්ථාවේදී ආසන්න අවස්ථාවේදී සිහිපත් වූ කර්ම. එතකොට ඒ ගරුක කන්නත් ආසන්න කර්මයක් වෙනවා. අපි තුමා ආචේතන කර්ම ඉදින්දා ජීවිතේ පුරා කරලා තියෙන කුසල් හෝ අපසල් කර්ම. ඒ අපසල් කර්මය මරණ මොහොතේදී සිහිපත් වෙනකොට ඒ අපසල් කර්මය මරණ මොහොතේදී ආසන්න කර්මයක් බවට පත් වෙනවා. ඒ මරණ මොහොතේ සිහිපත් වෙනකොට ඒක ආද අලුතෙන් ඇති ආසන්න මරෙන්න ඔන්න මෙන්න අවස්ථාවේදී පැති කර්මය ආසන්න කර්ම. අපි හිතමු කටත්තා කර්මයක් කියලා. පවදී භවයේදී හරි කලවයේ කවර භවයකදී හරි කරන ලද ප්‍රසන්නයි අපසල් කර්මයක්. ඒක සිහිපත් වෙනවා. ඒක සිහිපත් වෙනකොටත් ඒක මරණ මොහොතේදී ආසන්න වශයෙන් ආපෝ කටත්තා කර්මය. මේ විදිහට අපි හරියට බලනකොට මේ මේ කර්ම නියාමය මේ විදිහට ප්‍රකාශ කරලා තිබුණත් මරණ මොහොතේදී නැවත ඉදීම සිදුවන්නේ ආසන්න කර්මයේ ක්‍රමයට අනුව පමණයි. ඒක මේ මගේ අදහසක් මේ පොත්වල තියෙන අදහසක් නෙවෙයි. එතකොට මේ මරණ මොහොතේදී ආසන්න කර්මය එන්න පුළුවන් මේ කර්මය කර්ම කර්ම නිමිති ගත නිමිති කියලා තුනක් ඉදිරිපත් වෙන බව පොත්වල දක්වා දෙනවා. එහෙම ප්‍රායෝගික වශයෙන්ත් එහෙම අපි දැකලා තියෙන සමහර අය එහෙම කියනවා මරණ මොහොතවලදී. ඒ කියන්නේ තමන් කරන ලද කර්මයේම සිහිපත් වන්නට පුළුවන්. එතකොට ඒක ආසන්න කර්මය වෙනවා. කර්ම. නැත්නම් මේ කර්මයට ගත්තු ආ දෙයක් ආ කියන්නේ කර්ම නිමිත්ත අපේ සිටු රුවන්මැලි චෛත්‍යයට ගියා මම පහන් පූජා කළා ඒකෝඩ අපිට සමාජ රුවන්මැලි චෛත්‍යයට එන නැත්නම් මල් පහන් පේනවා ඒවා කර්මයෙන් බඳු නිමිති ඒ වගේ නැත්නම් අපි දැන් සතේකට හිරියරයක් පීඩාවක් කළා මරණයට පත් කළා ඒකෝඩ සමාජයේ මරණයට පත් වූ සතා මරණයට මරණයට ගත ආයුධ ආදී අන්නේ වෙනි දෙයක් ඒ කර්ම නිමිත්තක් වශයෙන් ඒ මරණ මොහොතේ සිහිපත් වෙනවා. ඒක කර්ම නිමිත්තක් වශයෙන් මරණ මොහොතේ සිහිපත් වෙනකොට ඒක මරණ වෙත පැති වූ ආසන්න කර්මයේ බවට පත් වෙනවා. පරිවර්තනය වෙනවා. ඊළඟට ගති නිමිත්ත කියලා එකක් තියෙනවා. සමහර විට මැරෙන වෙලාවට අපි උපදින තැන පිළිබඳ නිමිත්තක් සතහනක් මනසට පේනවා. බොහෝ අය ගින්දරෙන් පිච්චෙනවා පිච්චෙනවා කියලා කියන අය ඉන්නවා මම දන්නවා. සමහර අය කියන ඔන්න අපේ අම්මා ළඟටම ඇවිල්ලා තිනවා ඒ ලෝකෙට ගෙනියන්න යන්න සූදානම් වෙලා ප්‍රේත වෙන ලෝක වලට. ඒ නිමිත්තක් වශයෙන් දැක්නේ වෙනවා. මම තමන් උපදින ස්ථානේ. ඒ නිමිත්තක් වශයෙන් දැක්නේ වෙන විටත් ඒ කර්ම නිමිත්තන් ආසන්න වශයෙන් ඒ මරණ ඔන්න මෙන්න ඒක පහළ වෙනකොට ඒක ආසන්න කර්ම ධර්මයක් බවට පත් වෙනවා. මොකද ඒ වෙලාවේ ඒ වෙලාවේ ඒ මරණ ඔන්න මෙන්න කියන අවස්ථාවේදී ඒක පිළිබඳ සිතිවිල්ලක් ඇති වෙනවා. නැත්නම් වචන ඇති වෙනවා. පිළිබඳ ක්‍රියා ඇති වෙනවා. ආසන්න කර්ම බවට පරිවර්තනය වෙනවා. මේ අනුව කර්ම කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටස්සා කර්ම කියන කවර කර්මයක් ඉදිරිපත් වුණත් ඒක ආසන්න කර්මයක් බවට පරිවර්තනය කර්ම කර්ම නිමිති ගත නිමිති කියන ඒවා කවරක් ඉදිරිපත් වුණත් මරණ මොහොතේ ඒකත් ආසන්න කර්මයක් බවට පත් වෙනවා. මේ අනුව අපට තීරණය කරන්නට පුළුවන් නියත වශයෙන් ඉතින් ආසන්න කර්මයකින් තමයි නැවත කෙනෙක් උපදින්නේ මරුණාට පස්සේ කියලා. ඒකකොට ඒ ආසන්න කර්මය හොඳ එකක් නම් හොඳ තැනක උපදිනවා නරක තැනක ගියාම නරක තැනක උපදිනවා. මේ ආසන්න වශයෙන් ඇතිවන කර්මයට තමයි අවසානයේ මැරෙන්න ඕන මෙන්න කියන තැන ඉස්සෙල්ල පහළවන ඒ ආසන්න කර්මයට තමයි කර්ම විඥානය කියලා බුදුරජාණන් වහන්සේ ඉස්සර කරන්නේ. ඒකට කියන්නේ කර්ම විඥානය කියලා. මැරෙන්න මැරෙන සිත ත්‍ුතිසිත. ඒ කියන්නේ මේ භවයේ ඉස්සෙල්ලාම අපි මෞකසේ කිසිම කරන්නකොට ප්‍රතිසන්ද විඥානයක් ආවා ඒ සිතක් ඇති වුණා මේ ප්‍රතිසන්ද විඥාන සිතේ පුත්‍යන් තුනක් තියෙනවා ප්‍රතිසන්ද විඥානය ගෙන දෙනවා ඊළඟට භවාංග සිත වශයෙන් ඒක ක්‍රියාත්මක වෙලා මේ භවයේ දිගින් දිගට පවත්වාගෙන යාමට උපකාර කරනවා මේ ජීවිතේ ඒ පවත්වාගෙන යාමට උපකාර කියන තුන්වෙනි ක්‍රියාව තමයි මරණ මොහොතේදී චුති ක්‍රියාව සිදු කරනවා ඒක චුත වී යනවා එතකොට අපි මරුණත් මරණ විට චුතවන්නේ මේ නියම විට අවසාන චිතවන්නේ අපි උපදිනකොට උපදිනකොට පහළ වූ මනුෂ්‍යයන් වශයෙන් කතා කරනවා නම් කුසල සිතයි. ඒ සිතින් නෙවෙයි නැවත දැනෙක උපදින. ඒ කියන්නේ මැරෙන විට අවසාන වශයෙන් පහළ වූ චුත සිතින් නෙවෙයි නැවත දැනෙක උපදින. එහෙමනම් මනුෂ්‍ය මනුෂ්‍ය වශයෙන් නෙවෙයි උපදින. මොකද මනුෂ්‍ය චුත සිත උපදින සිතම නෙවෙයි. චුත සිත වෙන්නේ උපදින කුසල සිතකින් ඒක කුසල විපාකයක් වශයෙන් ඒකම උපදින. ඒක නිසා ඒ චුත සිතට ඉතාමත්ම ආසන්න ප්‍රීති කර්මයට තමයි ආසන්න කර්මයට තමයි කර්ම විඥානය කියන්නේ. මෙන්න මේ කර්ම විඥාණයට අනුකූලව තමයි කෙනෙක් සුගතියක හෝ දුගතියක උපදින්නේ. මේක තමයි සිද්ධාන්තයේ සිද්ධාන්තය කියන්නේ මරණකොට කෙනෙක් උපදින ආකාරය සිදුවන හැටි. මේදී මරණකොට කෙනෙක් නැවත උපදීම සිදුවන්නට හේතු තියෙනවා. හේතු මෙතන තියෙන්නට ඕන. නැති උපදීම රාසු කෙනෙකුට හේතු නැත්නම් උපදින්නේ නැහැ. ඒක ගැන අපි කතා කරන්නට යන්නේ. එතකොට අපි කොහොමද මරණ මොහොතේදී සිත සකසා ගත යුතුන්නේ? ඇයි මරණ මොහොතේදී දුගතිගාමී වන්නේ? අපි මරණ මොහොතේදී සිත සකසාගත යුතු වන්නේ දුගතියෙන් නැත්මදීමට සුගතිගාමී වීමට. වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. කිසියෙක් දුගතිගාමී වෙන්නට කැමති නැහැ. ඒකෙන් නැත්මදෙන්නටයි මේ මරණ මොහොතේදී සුගතිගාමී. කොහොමද මරණ මොහොතේදී දුගතිගාමී වන්නේ? දුගතිගාමී වන්නේ අර ආසන්න වශයෙන් පහළ වූ කර්ම විඥාණය ලෝභයෙන් යුතුනම්, ද්වේෂයෙන් යුතුනම්, මෝහයෙන් යුතුනම් ආශාව තරහ ආදීන් සම්ප්‍රයුක්ත වෙලා තියෙනවා නම් නියත වශයෙන් දුක තියෙනවා. දුක ටිකක් වෙනවා. ඒ කර්ම විඥානයේ ආසන්න කර්මය අලෝභ දෝෂ සමෝහ වලින් යුත නම් නැත්නම් කුලසල පාක්ෂික නම් නියත වශයෙන්ම සුගතිගාමී වෙනවා. ඒකයි එතන තියෙන தත්ත්වය. ඉතින් මෙතනදී බලවත් වූ කුසල කර්මයක් හෝ බලවත් වූ අකුසල කර්මයක් වශයෙන් ආසන්න කර්මයේ ඉදිරිපත් නුනොත් ඔය දණ්ඩබ්බ කියන தත්ත්වවල පත්වන්න පුළුවන් මනසය. කියන්නේ ආන්තර්බහ தත්ත්වයකට පත්වන්න තියෙද තියෙනවා. ඒක නිසා මරණ මොහොතේදී ඔය අවස්ථා තුනක් තියෙනවා. එක්ක කුසල දුගතිය පැත්තට යන්න පුළුවන්. නැත්නම් සුගතිය පැත්තට යන්න පුළුවන්. අර සුගති දුගති දෙකටම යන්නට තරම් ප්‍රබල කුසල් හෝ අකුසල් කර්ම ධර්ම සත්‍යයක් අනුව විඥාන සත්‍යය නොමැතිව කෙනෙක් නැරුණොත් එහෙම අර දන්දබ්බය කියලා කියන අර අන්තර්භවයයි කියන සත්‍යයට පත් වෙනවා. බුදුජානන වහන්සේ සූත්‍ර රාශියක ඒක කරුණ දක්වලා තිබෙනවා. ඔය කියන කතාව. එතකොට මේ මරණ මොහොතේදී අපි ගන්ධබ්බය වෙන්න කැමති නැහැ. අපේ බුබතිගාමී වෙන්න බෑ. අපි සුබතිගාමී වන්නට ඕනේ. එහෙමනම් සුබතිගාමී වන්නට නම් මරණ මොහොතේදී සිත තුළ කුසල් සිතේදී තියෙන්න ඕනේ, බැඳීම් වලින් ඈත් වෙන්න ඕනේ, ඇලීම් වලින් ඈත් වෙන්න ඕනේ, ගැටීම් වලින් ඈත් වෙන්න ඕන. ඇලීම් බැඳීම් ගැටීම් මේවා ඇති වුණොත් එහෙම නියත වශයෙන්ම දුකතියක උපදිනවා. සමාජයේ ජීවිතේ දාසා කළොත් එහෙම මැරෙන වෙලාවේ දුකතියක උපදින්නත් පුළුවන්. සමාජයේ සමාන ප්‍රචාර භාගයවට දරුවෙකුට ගේයක් දොරක් ඉඩකඩම් ආදී යම් කිසි දේපලකට ආශාවක් ඇති වුණොත් නියත වශයෙන්ම ප්‍රේතමෙන් ලෝකවල උපදිනවා. ඒ වගේම සමාජ යම් කිසි එකකින් තරහසිතක් පහළ වුණොත් එහෙම සමා ශරීරයේ දුක් වේදනා විඳ විඳ මැරෙනවා නම් සමාජයේ දුක් වේදනාව කෙරෙහි තරහසිතක් සමාජයට ඇති වෙන්න පුළුවන්. නැත්නම් සමාජයේ තරහ තරහකාරයෙක් කවදාවත් තරහ කරපු නැති තරහ වෙච්ච නැති මිනිහෙක් කෙරේ තරහ සිතක් ඇතිවන්නට පුළුවන්. එතකොට එවැනි තරහ සිතක් ඇතිවෙන දුමල යක්ෂන් වැනි තත්ත්වවලට දුබදිගාමී තත්ත්වවලටපත් වෙනවා. ඒක නිසා අපි මරණයේදී සිත සකසා ගන්නට එදිනදා හැම දවසම පුරුදු පුහුණු වන්න ඕනේ. පුරුදු පුහුණු වීම කලේත වන්නේ මෙන්න මේමයි. අපේ මරණය නියතෝ ධර්මය ජීවිතය අනියතෝ ධර්මය කියන කරුණ දන්නවා. නියත වශයෙන්ම අපි මැරෙනවා කියන කාරණාව නොදන්නා කෙනෙක් නැහැ. ඒක නිසා හැමදාම සිහිපත් කරන විනාඩි 5ක් වගේ අඳුම වශයෙන් මගේ ජීවිතය ඒකාන්ත වශයෙන්ම අනිත්‍යයි, මරණය ඒකාන්ත වශයෙන්ම නිට්ටයයි. නම් මේ ජීවිතේ කාන්තෙන් අනිත්‍යයි, මරණය නිත්‍යයි, ජීවිතය අනිත්‍යයි, මරණය නිත්‍යයි කියලා. ඒක තමාම පැහැදිලිව දන්නා කරුණක්. මේ මරණ වෙලාවේදී අපිට මේ සියල්ලම අතහැර දාලා යන්න තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතුයි. තමා කොච්චර ආශාවෙන් ආදරෙන් හිටියත් තමන්ගේ දරුවෙකුට හරි මොන කෙනෙකුට හරි නැත්නම් තමා සතු කොයි දෙයකට හරි කොයි තරම් ආශාවකින් කොයි තරම් බැඳීමකින් කොයි තරම් තණ්හාවකින් හිටියත් කිසිම විකල්පයක් නැහැ වෙන කරන්න දෙයක් නැහැ අතහරින්නට වෙනවා. තමාගේ ජීවිතය අතහරින්නට වෙනවා. තමා සතු දේවල් සියල්ලම අතහැර යන්නට වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. මේවා කෙරේ ඇලීමක් බැඳීමක් ඇති වුණොත් එහෙම ආශාවක් ඇති වුණොත් එහෙම ඒකාන්ත වශයෙන්ම තමා දුකට ගාමි වෙනවා. ඒක නිසා හැමදාම සිහිපත් කරනවා මගේ මරණය නියතයි ජීවිතය අනියතයි. මේ මැරෙනකොට මට මේ සියල්ලම අතහරින්නට සිදුවෙන එක සිදුවෙනවා වෙන කරන්නට මට කිසිම දෙයක් නැහැ වෙන විකල්පයක් නැහැ. ඒක නිසා මම මේ සියල්ලම දැන් අතහරිනවා අතහරිනවා අතහරිනවා කියලා විනාඩි 5ක්වත් අඩු වශයෙන් අතහරින්න පොළදෙන. ජීවිතය නියතයි, මරණය ඒකාන්ත වශයෙන්ම නියතයි, මරණකොට සියල්ලම අතහරින්න වෙනවා. ඒක නිසා මම මේ සියලුම දේවල් අතහරිනවා. මගේ ජීවිතය ගැන ආසාව තියෙනවා නම් මේක අතහරිනවා. ආසාව තිබුණාට මැරෙන වෙලාවේ නොමැරෙන්න බෑනේ. කොටෙක් ආසාව තිබුණත් අතහරින්න වෙනවා. සමාජ සතු ආශය කරන දෙනෝපේ සහෝදර සහෝදර ස්වාමි සුභාර්යාව ආදී සෑම දිනම අතහරිනවා, අතහරිනවා, අතහරිනවා. ඒ වගේම සමාජ සතු දීපල සියල්ලම අතහරිනවා. මේ සියල්ලම මම අතහරිනවා, අතහරිනවා, අතහරිනවා කියලා අතහරිනවා. අතහැරලා සිටින්න සිත දිහා බලන්න. බලන්නේ යම් කිසි සිතෙල්ලක් සිතට ආවනම් ඒකත් අතහ වෙනවා. මෙයත් අතහ වෙනවා අතහ වෙනවා. ඊළඟට ඒ තවත් සිත දිහා බලන්නේ විනාඩි 5 තුළ මේ සියල්ල අතහැරලා. එන්නේ ඉන්න සිතෙලි කවරක් ඒවා. හොඳ එකක් තියෙන කුසල් කියලා ඒකත් අතන ඒකත් අතහරිනවා කියලා අතහරින්න. මොකද මේ කුසල් හොඳයි හොඳයි කියලා උපාදාන කරගෙන ඒවා සීපත් කර කර යන්නට එපා මේ අතහැරින්න කරන අවස්ථාවේදී. මොකද ඒකුණත් අපි සංහාවෙන් උට උපාදාන කළොත් එහෙම ඒකත් අපිගේ සංසාර ගමන දිග්ගැස්වීමට හේතු වෙනවා. ඒක නිසා පැහැරීම ඉතාමත්ම අවශ්‍යයි. කුසල් සිතක් පහළ නැහැ. මට වැඩක් නැහැ මේක අතහරිනවා කියලා අතහරින්න. අකුසල් සිතක් ආවත් අතහරින්න. අතීතය ගැන සිතපත් වුණත් අනාගතය ගැන සිතපත් වුණත් වර්තමානය ගැන සිතපත් වුණත් අතහරින්න. තමාගේ වේදනාවක් ඇති වුණා මේ වේදනාවත් මම අල්ලන්නේ අතහරිනවා අතහරිනවා කියලා අතහරිනවා කියලා අතහරින්න. මේ විදිහට මේ සියලුම ධර්මයන් අතහරින්නට පුරුදු කරනවා. ආශාවක් නැහැ තරහාවක් නැහැ. සියල්ලම නැදහස් සිටින්නට අතහරින්න. ඇත්තෙන්ම මරණ මොහොතට මරණ මොහොත තත්ත්වයට පත්වන විට මේ විදිහට හිත භාවිතා කරලා පරිභාවිතා කරලා පුරුදු පුහුණු කරගෙන සිටින කෙනෙකුට කිසිම දෙයක් නැතුව කිසිම ඇලීමක් නැතුව කිසිම බැඳීමක් නැතුව කිසිම තරහක් නැතුව අතහරින්න පුළුවන් ශක්තිය ලැබෙනවා. මොකද පුරුදු පුහුණු වෙලා තියෙන ඥාතින පඤ්ඤාත් ඒක නේ නිතර නිතර නිතර නිතර පුරුදු පුහුණු කරලා තියෙන. අපේ ලෝක සත්‍යය, මිනිස්ය, හරි අනිත් සත්‍යය හරි එහෙම නෙවෙයි කටයුතු කරන්නේ ආශාවෙන් බදාගෙන ලෞකික දේවල් වලින් පැටලි පැටලි මේ ආශාවයි තරහයි ඒගොල්ලන්ගේ ජීවිතේ පුරා තියෙන්නේ. නිදා ගන්න කාලේ හැර අර අනිත් සෑම කාලේ පුරම ලෞකික දේවල් වලම ගැලිලා සිටින්නේ. සමහරට නිින්දෙදි පවා සීන වලින් පවා දකින්නේ එවැනි දේවල්. මුළු ජීවිතේ පුරාම එහෙම තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වයේ තියෙනකොට මරණ මොහොතේ එකපාරට සිත තපසා ගන්න පුළුවන් වෙයි කියන කාරණාව හිතා ගන්නට බෑ. අහම්යෙන් සිදුවන සිදුවීමක් වලින් තමයි මරණයේදී එවැනි කෙනෙකුගේ සිත හොඳ තත්ත්වයකටපත් වෙන්නේ. ඒකයි අර මරණයට පස්සේ දුබෙන් දුබතිගාමි වෙන අය වැඩිවන්නේ. මේ විදිහට සිත නැනේ සකසාගෙන සකසාගෙන හැමදවසම පුරුදු කරගෙන හිටියොත් එහෙම නියත වශයෙන්ම කෙනෙකුට සුගතියක උපදින්න පුළුවන් ශක්තිය ලැබෙන මරණ වේලාවේදී මම මගේ ජීවිතේ කෙරෙහි ආසාවක් නැහැ මරණ එක මරණ දෙයක් දෙනවා අත්හරිනවා කියලා අත්හරිනවා තමා දරුවන් සවල්ද සවදලයන් ආදී හිත මිත්‍රාදීන් අතහැරනවා ධර්මාසුර දේපලත් අතහැරනවා. ගිය ආත්මේ හිටපු ඔක්කොම දේවල් අපි අතහැරලා න්යායේ. ගිය ආත්මේ දෙමෝපිය සහෝදර සහෝදරිය හිටියන්නේ අපට නෑ දැන් හිත මිත්‍ර අපි අපි මනුෂ්‍යයන් වශයෙන් හිතේ කියලා ගොන් ප්‍රසිද්ධිය භාර්යාව උරියා දරුවෝ හිටියා ගෙවල් දොරවල් ඉඳකන නාලේ තිබුණා නම් තියෙන මේ ඔක්කොම දේවල්. එහෙම පිටින් කිසිම දෙයක් දෙන්නකෝ සියල්ලම අතහැරලා න්යායේ. මේ අද ඉන්න අයට මොකද වෙන්නේ? මෙතනින් යනකොට මේවා අරගෙන යනවාද කිසි කිසි කෙනෙක් අරගෙන යනවාද මොකක්වත් නැහැ මේ ඔක්කොම ගියාත්මේ පැත්තකින් තියලා ආවා වගේ මේ ආත්මෙදි පැත්තකින් තියලා යන්නට සිදුවනවා. මේක තමයි සත්‍ය සත්‍ය යථාර්ථය මේක තේරුම් ගන්න. මේක දීවිතු කාරණාවක් නෙවෙයි මේ සියල්ල පැහැදිලිව අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන මේ සියල්ලම මට අතහරින්න දෙන මේවා කෙරේ බැඳිලා හිටියොත් ආසාවෙන් හිටියොත් තණ්හාවෙන් හිටියොත් අපි දුගති වලටයි ඇදගෙන වැටෙන්නේ. ඒ දුගති වලට ඇදගෙන වැටුණාට පස්සේ අපි මේ ආසා කරන ආදරය කරන පුතා සත්තා කියන දුව කියන භාවය කියන ওই කිසිවෙක් එදාට අපේ දුගතියේ දුකින් කොටසක් අත්දකින්න දෙන්නේ අපි මේ දුක අත්දකින්න දෙන. ඒක නිසා තේරුම් ගන්න මේව එකක්වත් අපිට මේ සත්තාන් මේ ආසාවෙන් අල්ලාගෙන බදාගෙන ඉන්න තුලින් අපිට කවදාවත් යහපතක් නෙවෙයි වෙන්නේ අපි දුගතියට යන්න දමන්නේ ඒක නිසා මේක අතහරින්නට ඕනේ කියන අදහසේ පිහිටලා ඒ අවබෝධයෙන් යුතුව හැම දවසම විනාඩි 5 10ක් විතර ඒ ආකාරයෙන් තොල්ලු පොමු වෙනවා. මේක ඉතින් කාලේ වැඩි වෙන තරමට හොඳයි. එහෙම පුරුදු පුහුණු වෙච්ච කෙනාට පහසෙන්ම සියල්ල අතහරින්න පුළුවන්. මේකෙන් අදහස් කරන්නේ එදිනදා ජීවිතයේ වැඩ කටයුතු කරන විට මේවා ඔක්කොම මට දුක් සමුදයගෙන දෙනවා. දුකට ගාමී උපදවීමට හේතු වෙන. ඒක නිසා උඹලට ඒ කිසිම සැලකිල්ලක් ගරුත්වයක් නැහැ. උඹලා මට දුක ඇති කර දෙන්නට හේතු වෙන ධර්ම කියලා එහෙම කතා කරන කියන හිතන එක වැරදි. අපි එයාට කලින් සේම කතා කරන්නේ ආදරයෙන් කතා කරනවා, ගරුත්වයෙන් කතා කරනවා, සැලකේ දක්වනවා කරන්නට පුළුවන් හැම කාර්යයක්ම යුතුයකමම විවෘත කරනවා. නමුත් අවබෝධයෙන් යුතුව කරන්නේ මම ඉස්සර තරුණ කාලේ අවුරුදු 20 22 කට කාලේ ඉස්සරහින් ගෑන් කෙනෙකුයි තරුණ කෙල්ලෙකුයි එනකොට මම බලන්නේ භාෂක අම්මා දිහා. මේ කෙල්ලෙක් මේ තත්ත්වයට පත් වෙනවා නේද කියලා. ඊට පස්සේ ටික කාලයක් යනකොට මම අවුරුදු දෙකක් විතර යනකොට ওই විදිහට බල බල දැන් අවුරුදු 18 20 විතර කරපු දෙයක් මම මේ කියන්නේ. එතකොට මේ තරුණ කෙල්ලා ඉස්සරහට එනකොට මම කී හිතන මේ මං යම ලෝකෙට ඇදගෙන යන්න යම දූතිකාවක් කියනවා. මෙන්න මං යම දූතිකයට ඇදගෙන යන්න යම දූතිකාවක් කියනවා. දැන් මේක මට අවුරුදු 5000ක් යනකම් විතර කිසිම දැක්ක තේරුම් ගත්තා මේක මට දේශ සහගත සිතක් හා සංකේත වෙලා ඉන්නේ කියලා. මොකද ඒක කුසල් සිතක් වශයෙන් ආවට දේශ සහගත සිතක් වශයෙන් ආවේ. ඊට පස්සේ මම මේ සිත අත්හැරියා. මොකද මේක වංචනික ධර්මයක්. ඒක රවටන ධර්මයක්. කුසල් සිතක් වශයෙන් දේශයක් ආවේ. මෙන්න මේ විදිහට අපි මේ මරණය ගැන අතහැරීම නිසා දේශ සහගත සිතක් වෙන්නට පුළුවන් කුසල් සිතක් වශයෙන්. මේක තේරුම් ගන්න. Tamange දරුවෝ නිසා Tamanට බුදු පිළිගාම වෙන්න වෙනවා කියලා ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. දැන් දැන් තමන්ගේ කාර් යාන වාහන ගෙවල් දොරවල් ආදී පිළිබඳ මේවා ඒවා පිළිබඳ දෝෂ සිතක් ඇති වෙනවා. ඒක ඇති කරගන්න සුදුසු නෑ. අපි ඥාණයෙන් කටයුතු කරන්නේ නුවණින් කටයුතු කරන්නේ එහෙම කටයුතු කරන වෙනාට පහසෙන්න නියත වශයෙන්ම සුගතියක උපදින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. අන්න එහෙම කටයුතු කළොත් එහෙම කිසිම සැකක් නැතුව තමාට පුළුවන්. මුහුණ දෙන්නට මරණයේදී බයක් නැතුව මුහුණ දෙන්නට පුළුවන් මරණයට මරණයේදී. හැබැයි මේකෙන් අදහස් කරන්නේ තිබා මේක 100%ක්ම අපවන ක්‍රමයක් මම මේක 100%ක්ම දැන දෙයක් දෙනවා කියලා. එහෙම නෑ. මා කියන්නේ සෝවාන් වෙච්ච නැති කෙනෙකුට කවදාවත් දුගතියෙන් ගැලවිලා ඉන්නවා කියලා කියන්නට පුළුවන් කමක් නැහැ කියලා. සුගතිගාමි වෙනවා වෙනවම කියලා කියන්නට පුළුවන් කමක් සත්‍යක් නැහැ කියලා. ඒක නිසා මේ විදිහට කටයුතු කිරීමෙන් අපිට අර තියෙන අවධානමය 80ක් 90ක් විතර අඩු කරගන්නට පුළුවන්. දුගතියකට යන අවධානය. නමුත් 100ම අඩු කරගන්නත් බෑ. 100ම අඩු කරගන්නට නම් නියත වශයෙන්ම සෝවාන් වන්නට ඕන. ඒ සඳහා භාවනා කරන්නට ඕන. භාවනා කරලා සෝවාන් වෙන්නට ඕන. එහෙම නම් නියත ගති පරායන, නියත සම්බෝධි පරායන කියලා වචන දෙකක් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. සෝවාන් වුණ කෙනා නියත වශයෙන්ම සුගතිය කුඥා සෝවාන් වුණ කෙනා නියත වශයෙන්ම ඉතුරු මාර්ගඵල ලබනවා කියන ඒ අදහස. එහෙම කළොත් තමයි 100%ක්ම අපට සහතික වශයෙන් කියන්නට පුළුවන් වන්නේ අපි දුබතියෙන් අත් මිදලා සිටින්නේ කියලා. එහෙම නැත්නම් මේ විදිහට කටයුතු කිරීමෙන් අපිට තරමක් දුරට සැනසීමෙන් සැහැීමකට පත්වන්නත් පුළුවන්. අපි මරණයට සූදානම් වෙලා ඉන්නේ. අපි මරණයට සිත සකසා ගන්නට පුරුදු පුහුණු වෙලා තියෙන එක. මෙහෙම පුරුදු පුහුණු වෙලා හිටපු කෙනෙකුට උනත් අන්තිමේදී මරණ මොහොතේදී කොයි විදිහට ඒක ක්‍රියාත්මක වෙයිද කියන එක කාටවත් තීරණය තීරණය කරන්න බෑ. කොච්චර දේවල් හොඳට හොඳට ඔහොම කරගෙන කරගෙන හිටියත් මරණ මොහොතේදී මොනවා වෙයිද දන්නේ දැන් මම අඳුරන මාත් එක්ක ගියා මේ YMBA බොරැල්ලේ ලේකම් වශයෙන් කටයුතු කරේ මාත් එක්ක අභිධර්ම ඉගෙන ගත්තා රණසිංහ කියලා මහත්මයා අභිධර්මයේමයි උදේ ඉඳලා රැයනකම් මහන්න මහණෙලත් අභිධර්මයේමයි කියකියා කියන්නේ මුළු ජීවිතේම තනිකරම කුසලයක් ඉතින් කියන්නේ අභිධර්ම කරන්නේ අභිධර්ම ජාතේ කරාමේදී මරණ විද්‍යාව වැටිලා ප්‍රේත එක්කලා ඉපදුනා කියලා තමයි බුදුහාමුදුරු කෙනෙක් ඇවිල්ලා කියලා ප්‍රේතාත්මි ගෙන්නලා කතා කරපුවාම මැරෙන වෙලාවේදී කාටද අභිධර්ම පොතක් දුන්න මේ මිනිහාමට ගෙනත් දුන්නේ නෑ නේද කියලා අන්තරාසිතක් පාරුණා. ඒ පිළිබඳ ලෝභ සාගත සිතක් කොටලා සිතකුයි ලෝභ දින් දෙකම මිශ්‍ර වූ සිතක් පාවෙන. ඉතින් මේ දෙක නිසා මොහු ප්‍රේත ලෝකෙ ඉපදුනා. මම මේ කතාව කියේ මුළු ජීවිත කාලයේ පුරාම අපි සිත සකසාගෙන සකසාගෙන හිටියත් සෝවාන් වුණේ නැත්නම් මරණ මොහොතේදී මේ විදිහට සිත ක්‍රියාත්මක වෙයි කියන එක කියන්නට 100%ක්ම සහතික කරනවා කියන්නට අපහසුයි. මා මේ කියේ තරමද්දරට හෝ සිත සකසාගත හැකි ආකාරයක් නියත වශයෙන්ම සකසා ගන්නට නම් නියත වශයෙන්ම සිත උපදින්න නම් සෝවාන් ගියේ තමයි. ඔහු කවදාවත් දුකටි එක්ක උපදින්නේ නැහැ. ඒක ඒකාන්තයි. ඒ බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ මහා නාම කියලා රජෙක් හිටියා. ශාක්‍ය රජෙක්. ඉතින් මේ රජු රසෝවාන් වෙලා හිටියේ. බුදුරජාණන් වහන්සේ ජීවිත කන්න වැඩ කරනවානේ. මහා නාම කියලා සෝතය තියෙන සංගතියකට. මෙයා ඉතින් මේ වැඩි කාර්යයන් දඬුවම් නියම කරනවා, කලකෝලහල නියම කරන්න යනවා, ඊළඟට අන්තප්පුවේ සමග විනෝදෙන් ජීවත් වෙනවා, නොයෙක් දේවල් කරනවා. ඉතින් දවසක් මෙයාට කල්පනා වුණා අනේ මම මෙව කොකරනකොට මැරුණොත් එහෙම කොහොමද වෙන්නේ දුගතිය ඉඳි. බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා මේ කරුණ සැලකලා. බුදුරජාණන් වහන්සේ මම දැන් මේවා කරනවා මට මේවා නොකරත් බෑ රාජ්‍යවක්ෂණ කාර්යපම් කරනකොට මේ ඔක්කොම කරන්න වෙනවා, දඬුවම් දෙන්නට වෙනවා, මේවා කරන්නට බෑ, මේවා කරන්නට වෙනවා. කලකෝලහල සංසිඳවන්නටත් යන්න වෙනවා, රටේ අභිවෘද්ධිය කරන්නද පේනවා මොකද කොහොමද මේවා කර කර ඉන්නකොට මැරුණොත් එහෙම එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මා බහයි මා නාම මා බහයි මා නාම බිය වෙන්න එපා මහා නාම බිය වෙන්න එපා ඔබ ධර්මයේ දැකලා තියෙන්නේ ඔබ ත්‍රිවද්ද රත්නයේ ස්ථාවර පිහිටලා තියෙන ඒක නිසා ඔබ කවදාවත් බුදුසේක උපදින්නේ නැහැ මොකද සෝවාන් වෙලා වුන් ඔහු ඔව් සෝවාන් වෙලා හිටපු නිසා ඒ ධර්මයේ ස්කේත 100ම් හදවතින් දැකලා තියෙන්නේ ඔහු ඒ කාන්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ සංස්කාරේ පුරාම ජීවන මන්ත්‍රකේ දක්වාම සරණ ගිය පුද්ගලෙක් බවට පත් වෙලා තියෙනවා. අනිත් අයගේ සන්නාගමන වාගේ නෙවෙයි. ඒක නිසා නිත්‍ය වශයෙන්ම සන්නාගමනයේ පත් වූ කෙනෙක් නිසා ඔබ බය වෙන්නට දෙයක් නැහැ කියේ. එහෙම කියනෝගේ ඉන්නට නම් සෝවාන් වන්නට ඕන. එහෙම නැතුව බෑ. එතකොට මේ දක්වා කියපු ධර්ම වල කරුණ වල කෙටි සාරාංශය මේකයි. මරණ මොහොතේදී සිත සකසා ගන්නට අපි ඉගෙන ගන්න ඕන. මරණ මොහොතේදී කර්මෙන නියාමයක් තියෙනවා ගරුක ආසන්න ආදින කටත්තා කියලා ඒ වගේම පොත්පත්වල දක්වා තිබෙනවා මේ කර්ම නිමිති ගත නිමිති කර්මයේ කර්ම නිමිති ගත නිමිති වෙන්නත් පුළුවන් කියලා. මේ කවරක්තාවත් මරණ මොහොතේදී එක ආසන්න කර්මයක් බවට පත් වෙනවා. මේ ආසන්න කර්මයට අපි කියනවා කර්ම විඥානය කියලා. මේ කර්ම විඥානය තමයි තමයි නැවතන උපදින්නේ හොඳ නම් හොඳ තැනක නැත්නම් නරක තැනක. ඒක නිසා මේදී අප විසින් තේරුම් ගත යුතු වන්නේ මේ කර්ම විඥානය යහපත් කරගත යුත්තේ කෙසේද කියන කාරණා. ඒ සඳහා තමයි ඒ වෙලාවේ එක කරන්නට බෑ මේ ජීවිතයේදී පුරුදු පුහුණුවන්නට ඕන. පුරුදු පුහුණු වෙන එක තමයි මරණය නියතයි ජීවිතය නියතයි කියලා සේපත් කරලා මරණයේදී මේ සියල්ලම අතහරින්න දාන්නන්ට අතහැර දාලා යන්නට සිදුවෙන බව අවබෝධ කරගෙන සියල්ලම අතහරින්නට පුරුදු පුහුණු වෙන එක. මේ අතහරින්නට පුරුදු පුහුණු වෙන කෙනාට මරණ මොහොතේදී සියල්ල අතහරින්න පුළුවන්. අපි එතන අර මං කියපු උදාහරණයට අර හාමුදුරුවෝ රණසිංහ හාමුදුරුවෝ රණසිංහ වෙන්නම ඒ හාමුදුරුවෝ මේ අර අභිධර්ම පොත්වල තියෙන බැඳීම අතහැරිලා තිබුණා මේකත් මම අතහරිනවා කියනවා නම් එහෙම තේසලෝක උපදින්නේ අතහරිනවා අතහරිනවා අතහරිනවා වැඩන්නේ අර සීපත් කරන සීපත් කරන පොදු වෙච්ච කෙනාට අතහරින්න පුළුවන් නමුත් මේක සියයට සියයක්ම සහතිකයක් දෙන ක්‍රමයක් නෙවෙයි නිරන්තර සුභතියක උපදින්න සියයට සියයක්ම සහතිකය ලැබෙන්නේ සෝම වීමෙන් පමණයි එමේ සස්සෝවන් වීම සඳහා උත්සාහ කළ සාර්ථකව කටයුතු කරන්න කියන එකයි මේ දක්වා තියෙන ධම්මවල කෙටි සාරාංශය. හොඳයි එහෙනම් කල්පනා කරන්න මේ බුද්ධ පූජාට දෙන කුසලයයි ඒ වගේම මේ දානය ගැන දෙන කුසලයයි මේ තම සරල ධම්ම දේශනාව කියන්නේ ඒ සම්ම ධම්ම දේශනාව කියන්නේ කුසලයන් මේ සියලුම කුසල සත්‍යයනේ අපට කිසිදාක දුකේ කුසලින්නට හැකියාව ලැබේවා සුබතිගාමී වීමට හැකියාව ලැබේවා අපට සෝවාන් ආදී මාර්ගඵල ලබා ගැනීමට හැකියාව වාසනා සත්‍ය උදා වේවා නිවන් සලබා ගැනීමට මේ ප්‍රසස්තයෙන් අපේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් තබාගෙන මේ කරන ලද කුසල් දෙවියන් දන් නෝදන් කන්නේ සඳහා ආකාශත්තාටය කියන පාඩක කියන්නේ.